අච්චරියබ්බත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා ශාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ සම්බහුලානම් දෙක්ඛෝනම් පච්චාබත්තං පින්ඩපාත පටික්ඛන්තානම් උපට්ඨාන ශාලායන් සම්නිසෙන්නානං සම්නිපතිතානම් අයමන්තර කතා උදපාදේ අච්චරියං ආවුසෝ අබ්බතං ආවුසෝ තථාගතස්ස මහෙද්ධිකතා මහානුභාව කතා යතරහිනාම තථාගතෝ අතීතේ බුද්ධේ පරිනිබ්බුතේ චින්න පපංචේ චින්න වෞතුමේ පරියාදෙන්න වට්ටේ සම්බ දුක්ඛ වේති වත්තේ ඥානිස්සතේ එවං ජච්ඡාතේ භගවන්තෝ අහේසුං ඉතිපේ එවං නාමෝතේ භගවන්තෝ අහේසුං ඉතිපේ එවං ගොත්තෝ තේ භගවන්තෝ අහේසුං ඉතිපේ එවං සීලාතේ භගවන්තෝ අහේසුං ඉතිපේ එවං ධම්මාතේ භගවන්තෝ අහේසුං ඉතිපේ එවං පඤ්ඤාසේ භගවන්තෝ අහේසුං ඉතිපි එවං විහාරේතේ භගවන්තෝ අහේසුං ඉතිපි එවං විමුක්තාසේ භගවන්තෝ අහේසුං ඉතිපේති එවං වොත්තේ ආයස්මා ආනන්දෝත්තේ බික්ඛෝ ඒතදවෝච අච්චරයා චේව ආවුසෝ තථාගතා අච්චරිය ධම්ම සමන්නාගතාච අබ්බතාචේවාවුසෝ තථාගතා අබ්බත ධම්ම සමන්නාගතා ඡාති අයං ච හිදන්තේ සම්බික්ඛෝණං අන්තරා කතා විප්‍රකතා හෝති අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානාවුට්ඨිතෝ යේනුපට්ඨාන ශාලා තේනුපසංඛමේ උපසංඛමේत्वा පඤ්ඤත්තේ ආසනේ නිසේදේ නිසඤ්ඤකෝ භගවා භික්ඛු ආමන්තේසි කායනොත්ථ භික්ඛවේ ඒතරහි කතාය සම්නිසෙන්නා කාචපනවෝ අන්තරා කතා විප්ප කතාං ඉද බන්තේ අම්හාකම් පච්චාබත්තං පින්ඩපාත පඩෙක්ඛන්තානම් උපට්ඨානශාලායන් සම්නිසෙන්නානං සම්නිපතිතානම් අයමන්තරා කතා උදපාදී අච්චරියං ආවුසෝ පේයාලම් එවං විමුත්තාතේ භගවන්තෝ හේසුං ඉති පේතේ එවං වොත්තේ භන්තේ ආයස්මා ආනන්දෝ අම්මේ ඒතදවෝච අච්චරයා චේව ආවුසෝ තථාගතා අච්චරිය ධම්ම සමන්නාගතාච අබ්බතාචේව ආවුසෝ තථාගතා අබ්බත ධම්ම සමන්නාගතා ചാති අයං කෝනෝ බන්තේ අන්තරා කතා විප්පකතා අත භගවා අනුප්පත්තෝති අතකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේ සේත තස්මාති හතං ආනන්ද විහියෝ සෝමත්ථාය පටිභන්තෝ තථාගතස්ස අච්චරියා අබ්බත ධම්මාතේ සම්මුඛාමේ සම්බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහෙතං සතෝ සම්පජානෝ ආනන්ද බෝධිසත්වෝ තුසිතං කායං උපපජ්ජේතේ යම් තෙබන්තේ සතෝ සම්පජානෝ බෝධිසත්තෝ තුසිතං කායං උපපජ්ජේ ඉදමහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛාමේ සංබන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං සතෝ සම්පජානෝ ආනන්ද බෝධිසත්තෝ තුසිතේ කායේ අට්ඨාසේතේ යම්පි වහන්සේ සතෝ සම්පජානෝ බෝධිසත්වෝ තුසිතේ කායේ අට්ඨාසේ ඉදම් පාහම් බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛාමේ සම්බන්තේ භගවතෝ සතං සම්මුඛා පටිග්ගහිතං යාවතායුකං ආනන්ද බෝධිසත්වෝ තුසිතේ කායේ අට්ඨාසීතේ යම්පි භන්තේ යාවතායුඛං බෝධේ සත්තෝ තුසිතේ කායේ අට්ඨාසී ඉදම් පාහං භන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛාමේ සම්බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං සතෝ සම්පජානෝ ආනන්ද බෝධිසත්ත්වෝ තුසිතා කායාච්ඡවිත්වා මාතකොච්චින් ඔක්කමේති යම්පේ බන්තේ සතෝ සම්පජානෝ බෝධිසත්ත්වෝ තුසිතා කායාච්ඡවිත්වා මාතකොච්චින් ඔක්කමේ ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බුත ධම්මං ධාරේමි සම්මුඛාමේ සම්බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං යදා ආනන්ද බෝධිසත්වෝ තුසිතා කායාචවෙත්වා මාතෝ කුච්චින් ඔක්කමි අත සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අප්පමානෝ උලාරෝ ඕභාසෝ ලෝකේ පාතු භවති අතෙක්ඛම්මේව දේවානන් දේවානුභාවම් යාපිතා ලෝකන්තරිකා අගා අසංගතා අන්ධකාරා අන්ධකාරතිමිසා යත්තපි මේ චන්දිම සූර්යා එවං මහෙද්දකා මහානුභාවා ආභාය නානුබන්තේ තත්ථපේ අප්පමානෝ උලාරෝ ඕභාසෝ ලෝකේ පාතෝ භවති අතේඛම්මේව දේවානං දේවානුභාවම් යේපේ තත්ථ සත්තා උපපන්නා තේපේ තේනෝ භාසේන අඤ්ඤමඤ්ඤං සංජානන්තේ අඤ්ඤේපි කෙරබෝ සන්තේ සත්තා ඉදූපපන්නාතේ අයං ච දස සාස්සේ ලෝක ධාතෝ සංකම්පතේ සම්පකම්පතේ සම්පවේධතේ අප්පමානෝ ච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතු භවතේ අතේකම්මේව දේවානන් දේවානුභාවන්තේ යම්ති බන්තේ පේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බුත ධම්මං ධාරේමි සම්මුඛානේ සම්බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං යදා ආනන්ද බෝධිසත්වෝ මාතුකොච්චින් ඔක්칸තෝ හෝති චත්තාරෝ නම් දේව පුත්තා චතුද්දිසං ආරක්ඛාය උපගච්ඡන්ති මානං කෝ බෝධේ සත්තං වා බෝධේ සත්තමාතරං වා manussෝ වා අමනුස්සෝ වා කෝචි වා විහෙටේසීති යම් පිබන්තේ පේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛාමේ තං බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං යදා ආනන්ද බෝධිසත්වෝ මාතු කොච්චින් ඔක්ඛන්තෝ හෝති අකතියා ශීලවතේ බෝධේ සත්තමාතා හෝතේ විරසා පානාති පාතා විරසා අදෙන්නා දානා විරසා කාමේසෝ මිච්ඡාචාරා විරසා මුසාවාදා විරසා සුරාමේරය මජ්ජපමාදට්ඨානාති යම්පි භන්තේ පේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛාමේ සම්බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහෙතං යදා ආනන්ද බෝධිසත්වෝ මාතුකොච්චින් ඔක්ඛන්තෝ හෝති නබෝධේ සත්තමාතෝ පුරිසේසෝ මානසං uppajjate කාමගුණෝප සංහිතම් අනතික්ඛමනීයාච බෝධිසත්ත්වමාතා හෝති කේනචේ පුරිසේන රත්තචිත්තේනාති යම්තේ බන්තේ තේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛාමේ තං බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං යදා ආනන්ද බෝධිසත්වෝ මාතකොච්චින් ඔක්칸තෝ හෝති ලාභිනේ බෝධේ සත්තමාතා හෝති පංචන්නං කාමගුණානම් සා පංචහේ කාමගුණේ හේ සමප්පිතා සමංගේ භෝතා පරිචාරේති තේ යම් පිබන්තේ පේයානම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛාමේ සම්බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං යදා ආනන්ද බෝධිසත්වෝ මාතුකොච්චින් ඔක්ඛන්තෝ හෝති නබෝධිසත්තමාතෝ කෝචිදේව ආබාධෝ uppajjati සුඛිනේ බෝධිසත්තමාතා හෝති අකිලන්ත කායා බෝධේසත්තංච බෝධේසත්තමාතා තිරෝ කුච්චේ ගතං පස්සතේ සම්බංග පච්ඡංගං අහේනේන්ද්‍රයන් සේයතාපි ආනන්ද මණිවේලුරියෝ සුභෝ ජාතියා අට්ඨංසෝ සුපරිකම්මකතෝ තත්‍රාස්ස සුත්තං ආවුතං නීලං වා තේසං වා ලෝහිතං වා ඕදාසං වා පණ්ඩෝසොත්තං වා තමේනං චක්කුමා පුරිසෝ හත්තේ කරිත්වා පච්ච වෙක්ඛෙය්‍ය අයං කෝමනි වේලුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ තත්‍රිදං සොත්තං ආවතං නීලං වා පේතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩු සොත්තං වාති ඒවමේව කෝ ආනන්ද යදා බෝධිසත්ත්වෝ මාතු කුච්චින් ඔක්ඛන්තෝ හෝති න බෝධිසත්ත් මාතු කෝචි දේව ආබාධෝ uppajjati සුඛිනේ බෝධිසත්ත් මාතා හෝති අකිලන්ත කායා බෝධිසත්තං ච බෝධිසත්ත් මාතා තිරෝ කුච්චේක සම්පස්සතේ සබ්බංග පච්චංගං අහේනේන්ද්‍රයන්තේ යම් පිබන්තේ තේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛාමේ සම්බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං සත්තාහ ජාතේ ආනන්ද බෝධිසත්ත්‍ේ බෝධිසත්ත්‍මාතා කාලං කරෝතිත් තුසිතං කායම් උපපජ්ජතේ යම් සබන්තේ තේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛාමේ සම්බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහෙතම් යථා කෝපනානන්ද අඤ්ඤා ඉත්තිකා නවවා දසවා මාසේ ගබ්බං කොච්චිනා පරිහරෙත්වා විජායන්තේ නහේවං බෝධිසත්තං බෝධිසත්ත මාසා විජායතේ දසේව මාසානේ බෝධිසත්තං බෝධිසත්ත මාසා කොච්චිනා පරිහරෙත්වා විජායතේ තේ යම් පිබන්තේ පේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛාමේ සංභන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහෙතං යථා කෝපනානන්ද අඤ්ඤා ඉත්තිකා නිසින්නාවා නිපන්නාවා විජායන්තේ නහේවං බෝධිසත්තං බෝධිසත්තමාතා විජායති තිතාවකෝ බෝධිසත්තං බෝධිසත්තමාතා විජායති තේ යම්පි බන්තේ පේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛාමේ සම්බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහේතං යදා ආනන්ද බෝධේසත්වෝ මාතු කොච්චිමානික්ඛමති දේවානං පඨමං පටිග්ගහන්තේ පච්චාමනුස්සාතේ යම්පි බන්තේ සේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අජ්ජරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛාමේ සංබන්තේ භගවතෝ සුතං සම්මුඛා පටේ ගහෙතං යදා ආනන්ද බෝධිසත්වෝ මාතුකොච්චිම් මහානික්කමතේ අපත්තෝව බෝධිසත්වෝ පඨවින් හෝතේ චත්තාරෝ නං දේවපුත්තා පටිග්ගහෙත්වා මාතු පුරතෝට්ඨපෙන්ති අත්තමනා දේවි හෝහි මහේසක්ඛෝත්තේ පුත්තෝ uppannoti යම්පි බන්තේ පේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බුත ධම්මං ධාරේමි සම්මුඛාමේ සම්බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං යදා ආනන්ද බෝධිසත්වෝ මාතුකුච්චිම් මහානික්ඛමතේ විසදෝවනික්ඛමතේ අමක්ඛිතෝ උද්දේන අමක්ඛිතෝ සෙම්හේන අමක්ඛිතෝ රුහිරේන අමක්ඛිතෝ කේනචේ අසුචිනා සුද්ධෝ විසදෝ සේයතාපි ආනන්ද මණිරතනං කාසිකේ වත්තේ නික්ඛිතං නේව මණි රතනං කාසිකං වත්තම් මක්ඛේති නාති කාසිකං වත්තම් මණි රතනං මක්ඛේති තං කිස්ස හේතු උබින්නම් සොද්ධත්තා ඒවමේව කෝ ආනන්ද යදා බෝධිසත්ත්වෝ මාතු කොච්චිම්හා නික්ඛමති විසදෝව නික්ඛමති අමක්ඛිතෝ උද්දේන අමක්ඛිතෝ සෙම්හේන අමක්ඛිතෝ රුහිරේන අමක්ඛිතෝ කේනචි අසුචිනා සුද්ධෝ විසදෝති යම්පි බන්තේ තේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අභත ධම්මං ධාරේමි සම්මුඛාමේ සම්බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං යදා ආනන්ද බෝධිසත්වෝ මාතුකුච්චිම් හානික්ඛමතේ ද්වේ උදකස්ස ධාරා අන්තලෙක්ඛා පාතු භවන්තේ ඒකාසීතස්ස ඒකා උන්හස්ස යේන බෝධිසත්තස්ස උදකකෙච්ඡං කරොන්තේ මාතෝ ചാතේ යම් පිබන්තේ පේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමේ සම්මුඛාමේ සම්බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං සම්පතේ ජාතෝ ආනන්ද බෝධිසත්වෝ සමේහි පාදේහි පඨවියම් පදෙට්ඨ හේत्वा උත්තරාභිමුඛෝ සත්‍ය පදවේතිහාරේන ගච්ඡති සේතම්මේ චත්තේ අනුහේරමානේ සබ්බාච දිසා විලෝකේති ආසබින්ච වාචං භාසති අග්ගෝහමස්මි ලෝකස්ස සෙට්ඨෝහමස්මි ලෝකස්ස ජෙට්ඨෝහමස්මි ලෝකස්ස අයමන්ති මාජාතේ නත්තිදානි පුනබ්බවෝති යම්පි බන්තේ තේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි සම්මුඛා මේ සම්බන්තේ භගවතෝ සතං සම්මුඛා පටිගහිතං යදා ආනන්ද බෝධිසත්වෝ මාතු කුච්චිම්හානික්කමතේ අත සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමනබ්‍රාක්මනියා පජාය සදේව මනුස්සාය අප්පමානෝ උලාරෝ ඕභාසෝ ලෝකේ පාතු භවතේ අතික්ඛම්මේව දේවානං දේවානුභාවං යාපේථා ලෝකාන්තරිකා අගා අසංගතා අන්ධකාරා අන්ධකාරතිමිසා යස්සම් තිමේ ඡන්දිම සූර්යා එවං මහෙද්దికා එවං මහානුභාවා ආභායනානුබන්තේ තත්තපේ අප්පමානෝ උලාරෝ ඕභාසෝ ලෝකේ පාතු භවති අතික්ඛම්මේව දේවානං දේවානුභාවං යේපි තත්ත ශ්‍රද්ධා උපපන්නා තේපි තේනෝ භාසේන අඤ්ඤමඤ්ඤං සංජානන්තේ අඤ්ඤේපේ කිරබෝ සන්තේ සත්තා ඉදෝපපන්නාතේ අයංච දසසාස්සේ ලෝක ධාතෝ සංකම්පතේ සම්පකම්පතේ සම්පවේධතේ අප්පමානෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතු භවති අතික්ඛම්මේව දේවානං දේවානුභවන්ති යම්පි බන්තේ සේයාලම් ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි තේ තස්මාති ත්වං ආනන්ද ඉදම්පි තථාගතස්ස අච්චරියම් අබ්බත ධම්මං ධාරේහි ඉදානන්ද තථාගතස්ස විදිතා වේදනා uppajjante විදිතා upaṭṭahante විදිතා අබ්බත්තං ගච්ඡante විදිතා සංඥා uppajjante පේයාලම් විදිතා විතක්කා uppajjante විදිතා උපට්ඨහන්තේ විදිතා අබ්බත්තං ගච්ඡන්තේ ඉදම් පිකෝත්වං ආනන්ද තථාගතස්ස අච්චරියං අභූත ධම්මං ධාරේහිතේ යම් පිබන්තේ භගවතෝ විදිතා වේදනා uppajjante විදිතා upaṭṭahante විදිතා අබ්බත්සං ගච්ඡante විදිතා සංඥා පේයාලම් විදිතා විතක්කා uppajjante විදිතා upaṭṭhante විදිතා අබ්බත්තං ගච්ඡante ඉදම් පාහං බන්තේ භගවතෝ අච්චරියං අබ්බත ධම්මං ධාරේමි තේ ඉදම වෝච ආයස්මා ආනන්දෝ සමනුඤ්ඤෝ සත්තා අහෝසේ අත්තමනාචතේ භික්ඛෝ ආහස්මතෝ ආනන්දස්ස භාසිතං අවිනන්දුන්ති අච්චාරියබ්බත සොත්තං තතියං